60 කාලෙත් ඊට කලින් ජනගායන ඒ වගේම විරුදුවලට අපේ සංගීතය තුල ලැබුණේ විශේෂ තැනක්. ඒනොත් ගුවන් විදුලිය ජනගායනා සංරක්ෂණය කරලා ප්‍රචලිත කරන්න ලොකු දායකත්වයක් ලබා දුන්නා. ජනගායනා ටික්‍රිලියා වගේ වැඩසටහන් එයට උදාහරණ දෙකක් විතරයි. එදා ජනගායනා ගැන වගේම විරුදු ගැන කතා කරනකොට එකතර නම් දෙකක් අපේ මතකයට එනවා. ඒ දෑ නෙල්ලම්පිටිය කියන නම සේන ෆොන්සේකලා කියන නම. දෑ ජන සංගීතයට ඇලුම් කරන්නේ පුංචිම කාලේ. මම මේ පන්සල් යන කාලේ මේ ජනගේ විරුද්ධවට යොමු වුණේ ඒ කාලේ තිබුණා මම පාසල් යන කාලේ කොළඹ නගර සභා කාර්යාලයේ සිංහල සාහිත්‍ය සංගමයේ මෙහි වූ සමස්ත ලංකා මහා පද්‍ය ගායනා තරඟය කියලා. මුළු ලංකාවෙම ඉන්න ගායක ගායිකාවෝ ගෙනල්ලා කොටස් හතරකට ඒන් මං පළවෙනි තැනට තීරුණා. මට එතකොට වයස හිටිය අවුරුදු 15ක් විතර. ඔය මේ සාහිත්‍ය පොත් කෙනුට ගිටා සංදේශය වගේ මේ දවස් දෙම්මගේ නෙමෙයිනේ. ගුරුවරයා කියනවා ඒක කවිය ලස්සනට කියන්න පුළුවන් ළමෙක් ඉන්නම කියන්න කියලා. එතකොට මට කියලා තමයි ওই කවි කියවන්නේ. එයාත් ඒ දවස්වල තිබුණා පාසල් අතර එක එක දිස්ත්‍රික්කවලින් තෝරගත්ත ළමයින්ගේ අවසාන මහතරණ තිබුණේ කොළමානද මහවිද්‍යාලයේ. ඉතින්ද මට හම්බුනේ දෙවනි ස්ථානයේ. දෙවනි ස්ථානට ආවට පස්සේ මේ ගැන බොහොම ලැබියාවක් ඇති වුණා තනගවලට යන්න. මං ඉස්කෝලේ ඇරිලා පාසල ඇරිලා කෙලින්ම යනවා මේ හේවුඩ් කලායතනෙට. එතින්දි මට සම්පූර්ණ ඊටාම නිවැරදි තාල එහෙම දැනගන්න ඕනේ මගේ මේ ගුරුවරේ හැටියට සිටියේ කිරිගන්ත අල්ගම ගුරු අද ජීවිතුන් අතර නෑ. ඒ ගුරුතුමා මට එයා දන්නේ නියම එයාගේ තිබිච්ච හැකියාව ඒ විදිහටම මට කියලා දුන්නා. ඇය ජන ගීත ගායනා කළත් සරල ගීත ගායනයට මුලදී යොමු වුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. මම සරල ගීත ගායනා කිරීම අත්හැරියේ මොකද සමස්ත ලංකා මහා පද්‍ය ගායනා තරගයේදී පළවෙනි තැන ආපුවහම මඩවල එස් රත්නායක මහත්මයා තමයි අපි ගුවන් විදුලියට කැඳෙවි පළවෙනි දෙවෙනි තුන්වෙනි ගහපු තුන්දෙනා. අපි තුන්දෙනාගෙන් ගායනා පද්‍යාවලියේ කවි ගායනා කෙරෙව්වා. එතින්දී මඩවල එස් රත්නායක මහත්මයා මට කිව්වා මං දයා දයාගෙන් එක එක හිලීමක් කරනවා. දයා සරල ගී ගායනා කරන්න යන්න එපා. සරල ගී ගයන්න ඕන් තරම් ඉන්නවා අපේ ගායක ගායිකාවෝ. යන ගී විරුදු කියන්න බොහොම ශිල්පිනිය අඩුයි. ඒකින්ද දයා මේක යන ගී විරුදු කියන්න සරල ගී කියන්න නම් යන්න එපා කියලා. මට මේ වචනේ හරියට කය වැදුනා. ඒ වුණත් පස්සේ කාලෙක ඇය සරල ගී ගායනයටත් දක්ෂ බව ඔප්පු කළා. ඒත මග පෑදුනේ සරල ගීත කීපයක් කියන්න ඕනේ ජේෂ්පි රාණි මහත්මිය ඉද්දි දවසක් මම මේ වැඩසටහනකට ඇවිල්ලින් එකට ඇහුවා දයා මේ දයාට සරල ගී කියන්න බැරිද කියලා මම කිව්වා කියන්න බැරි කමක් නැහැ මම කියලා නන්නේ මේ මෙහෙම මට මේ මඩවලේ රත්නක මහත්මයා මෙහෙම කිව්විලේ මම මේ දෙයට නැඹිරුනේ මේ කියන්නම් බැරි කමක් නැහැ කියලා. එතකොට මේ දවස්වල තිබුණ මේ සංගීත වැඩසටහනත් අපි දෙන්නට සින්දු කියන එක පැය භාගයක් ඒ වැඩසටහනින් දුන්නා. ආරචනේ ද නෙල්ලම් පිටිය අනුලා විද්‍යාලයේත් ඒ වගේම මියුසියස් විද්‍යාලයේ සංගීත ගුරුවරියක් විදිහටත් කලක් සේවය කළා. මම අනුලා විද්‍යාලයේදී මේ කලා ටිකිරිලියා කියලා මේ ගීත නාටකයක් ඒ ගීත නාටකයේ හුඟක්ම ජනගිහාරයේ විරුද්ධාරයටයි ඒක ප්‍රබන් කියලා මට පතකනේ 50 ගණන් විතර මේ කොළඹ මියුසික් විද්‍යාලයට ගියාට පස්සේ මම ගොඩක් මේ මේ නාට්‍යවල කළා ගීත නාට්‍යවල ඒ හැම එකක්ම මට මේ ළමයින්ට මේ මේක ළමයි අතර හුරු කරන්න ඕන නිසා මගේ ගොඩාක්ම මේ පිටපත් ලියුමක් මම ඒ පිටපත් වලට ගොඩක් හැදුව ගීත වලට මම දාගත්තේ ළමයින්ටත් කියන්න පුළුවන් ඒසි අපේ ජනගේ විරුදු ආශ්‍රිත තාල් තමයි. මම අන්ලර් මේ මියුසික් බුදුහලේදී කළා කැලණිපුරින් ආ ඉදිතිර දීමේ කියලා ඒක විහරමාදී ගීත. මට මතකයි මේ කැලණිපුරින් ආ ඉදිතිර දීමේකේ මේ ගුවන් විදුලියේ ඒ වැඩ ගෙන්නලා බලලා ඒ මේ වැඩසටහනක් කළා. එතනින් පස්තිනි සංග වඩින් ජන ගීතයට පෙම්බැන්ද දයානෙල් ලප්පිටිය. උදක්ම සමාජයේ බලාපොරොත්තු වන්නේ එකම එක දෙයයි. මේ ජනගීය විරිදුව නැසෙන්න නොදී මේක තව ඉදිරියට අපේ කම රැකගන්න මේක තව ඉදිරියට ගෙනියන්න මේ මාධ්‍යවලට මම ආරාධනා කරනවා මේක නැවතත් පණ පණ ගහලා ඉස්සල ගන්න කියලා මේක මේක මැරෙන්න දෙන්න එපා කියලා මේක මිය යන්න නොදී මේක නැවත අපේ සමාජයට අපේ දරුවන්ට මේක ලැබෙන්නට සලස්වන්න කියලා.

නිවන් සුඛී වේවා මෙත් මුදිතා සිටි ඇති වේවා නිරතුරු කිම්මත් සරු වේවා නිසත් කම නිසෙත් වේවා ජාති කුල බෙදුම් නැති වේ දරුවන් වේවා සතුට ජනයනි පිලං වේවා විශ්වාසය ඇයෙන්නේවා නිවුනින් දෙනුවන් සැනසේවා සතුට ජනයනි සරණින් දෝසත සුවපත් වේවා තිසරණ සරණින් දෝසත සුවපත් වේවා